පහදා දෙන්න. මෙහිදී මංගල යන පදේ පහදා දී නිවන් මගට උපනිෂ්ඨේ වනාකාරයක් පෙන්වා දෙන්න කියලා පෙන්නනවා. දැන් මේ වචන වල තියෙනවා අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහටම ලෞකික අදහසක් තියෙනවා ලෝකෝත්තර පැත්තට අදහසක් තියෙනවා. මේ අදහස් දෙක පටලවා ගන්න දෙක ලෞකික අදහස ලෞකික හැටියට ලෝකෝත්තර අදහස ලෝකෝත්තර අදහස හැටියටත් ගන්න ඕනේ. ප්‍රයත්න තුල අපි යනකොට යම්කිසි ආලය කරයි ඇලුම් කළ යුතු අර අපි ඉතලා කිව්වා වගේම යහපතක් වෙන්නාව කියනව පැවැත්තට ආලය කළ යුතු යම්කිසි කොටසක් තියෙනවා වැඩ පිළිවෙලා මෙන්න මේ නිසා මේ මංගල කියන වචනේදී ලෝක සම්මතියක් ඇති වුණා පැවැත්ම තුළ ගෑවිලා එක් වෙලා ලං වෙලා ජීවිතයට ආලය කරමින් ජීවත් වෙන්න අවශ්‍ය කරන්නා වූ කටයුතට මංගල කියනවා ඒ වචනේ තමයි අදත් මංගල මංගල්‍යයක් ආදී වශයෙන් කිව්වේ මගුල් ගෙදරක් ආදී වශයෙන් කියන්න පටන් ගත්තේ ඒකයි. ඇලුම් කරමින් පැවැත්ත ගෙන යාම සඳහා ලයාන්විතව ගෙන යාම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ඇද්ද. ඒක ලෝක සම්මත මංගල වැඩපිළිවෙල. දැන් බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සරහට මංගල කියන වචනේ තියලා තමයි අද අපේ ගෙදර මංගල්‍යය උඹලා වරෙල්ලා කියලා මේ ආදි වශයෙන් අර බීවත් උඹ ඉන්දරකදී මේ වගේ කතා ඇති වුණා කියන්නේ. මොකද්ද මම මංගල කියන්නේ? ඒ අය අතරේ ප්‍රශ්නේ මතු වුණා. මේ මංගල කියන්නේ මොකද්ද? ඒ පේන තියෙන දේවල්. නෑ නෑ එහෙම යමංගලී එක එක නා එක එකවා කියන්න පටන් ගත්තා. දැනෙනවනම් ඒ යමංගල. ඒ කෙනෙකුට තීරණයකට බහිඳ බැරුව ඒ ප්‍රශ්නේ මතු වුණා. ඔතන වේවද්ද වශයෙන් සිංගා ඉන්න සුරා අමනුෂ්‍යයෙ ඉන්න. මේවලු අමනුෂ්‍ය. ඉතින් බේබද්ද යම් තැනක ඉන්නවා නම් බේබද්ද අවනුසියොත් ඔය වාසිය ඉතින් ගගෙන ඉන්නවා. උන්ටත් මේ බේබද්ද ආසාදේ විඳින්න නම් අරුණයකට ඉඳ ගන්නවා. සාකච්ඡේ භාගයක් උගේ වලට භාගයක් දීපේ කාගේ වලට. ඌත් ඕකේ දැනගෙන ඒකේ ආස්වාදයක් ලබාගෙන ඉතින් අයින් වෙනවා. නැන අයින් වෙලා ඇතර යන්නේ නැහැ. තව තව විදියේ තව තව විදියේ කියේ ඌත් අදහස් වෙනවා. මෙන්න මෙහෙම කොටසක් ඉන්නවා එක එකනාගේ ගති ලක්ෂණ අනුකූල අමනුෂ්‍ය එක එකනා ළඟ. නිකන් බේබදු අමනුෂ්‍ය අතර තියෙන උන් අතර කතාවක් ඇති වෙනවා අරුංගු මිනිස්සු ගෙදිච්ච කතාව. උඹලා දන්නේ නැද්ද ඒක? උන් දන්නේත් නෑ. ඊට පස්සේ එවුන් ඉන්න බේබදුරු ඒවත් තියෙන නායකයෝ. අමනුෂ්‍ය නායකයෝ. උන්ගෙන් අහපුවා උන් දන්නේ නෑ. ඒ නායකයෙක් සම්බන්ධ වෙලා ඉන්න සාමාන්‍ය මට්ටමක ඉන්න ඔය භූත දේව කියන කොටාසේ කොටස් තියෙනවා. භූමාතු දේව ආදී වශයෙන්. ඒගොල්ලන්ගේ වැඩකාරය වශයෙන් ඒවක වශයෙන් තමයි අර භූතනායකයෝ ඉන්නේ. ඒගොල්ලන්ගෙන් අහපුවාම අපි කියන්නේ ඒගොල්ලෝ උස්ස දේවතා භූමාතු දේව කියලා. ඒගොල්ලන්ගෙන් අහපුවා ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝට සම්බන්ධය පවත්න්නේ අර ගස්වල ඉන්න විමාන දේවතාවෝ. උස්ස දේවතා ආදියයි. ඒගොල්ලෝ ඒකත් කියකින් අහන. ඒ අය මේක තේරුම් ගන්න දන්නේ. ඒගොල්ලෝ ආකාශ දේවතාවයක සම්බන්ධයි. ඒගොල්ලෝ ඒ අයගෙන් අහන. එතන පටන්ගෙන චාතුම් මහරජාගේ දේව මණ්ඩලයට සම්බන්ධ. එකින් එක පිටින් පිටට විදිහට අනුපිළිලි යනවා. ඒ අය දන්නේ නැතුවම සක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් අහනවා. සක්‍ර දේවේන්ද්‍රයත් මේකට පිටුලක් ගන්න බෑ. ඒක දෙල්ලම් ප්‍රශ්නයක් නෙවෙයි. නියම උත්තරේ ගන්න බෑ. ඒක තමයි ඉතරා දේවතාවකෙවි මේක අහගන්න හොඳ කාලයක් බුදුරන් වහන්සේ වැඩ ඉන්නවනේ. උන්වහන්සේගෙන් අහගන්න කියලා. අන්න ඒක තමයි බුදුරන් වහන්සේ ඇදිලට අර එක බහු දේවාවන් සත්‍ය මංගලන්නේ යකින් තේන් ආදි වශයෙන් අර දේවතාවෙන් කිව්වේ. ඒක පෙන්වන්නේ ජේතවනාරාමයේ බබළු වගේ නැදිලා දේවතාවය බුදුරන් වහන්සේගේ ප්‍රශ්න ඇහුවා කියලා. ඉතින් අතතිස් මගුල් කරුණු බුදුරන් වහන්සේ ඒ නිසා දේශනා කළා කියන එක තමයි දැන් විග්‍රහ කරලා තියෙන්නේ කරුණු 37. ඒ මෙන්න මේ කරුණු 37 පිළිබඳව තමයි අද අපිට බලා ගන්න දැනගන්න අවශ්‍යතාවයන් තියෙන්නේ. දැන් මේ దేవතාව බුදුරන් වහන්සේගෙන් අහන්නේ බහූ දේවා මනුසාච මංගලානි අචින්තේ. මේ බොහෝ දෙවියෝත් මිනිසයෝ මංගල කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. හිත හිතා ඉන්නවා දන්නේ නැහැ. ආකාංක මානසොත්තාන භූය මංගල මුත්තම. සැක නැති කරලා ඔබ වහන්සේගෙන් අහගන්න. සැක නැතුව ඒ කාරණේ ගැන ඔබ වහන්සේගෙන් අහගන්න. මං ආවේ ඉතින් ඔබ වහන්සේ මට ඒක දේශනා කරන්න කියලා තමයි దేవතාව ඉල්ලා හිටියේ. ඉතින් බුදුරන් වහන්සේ ඒ අවස්ථාව තමයි ඉස්සෙල්ලා පෙන්නවා ආර්ය වට්ටමට මංගල්‍යයක් සිද්ධ වෙන ආකාරය. දැන් ලෝකයාගේ මංගල කියන්නේ කසාද බඳලා ගෑණියෙක් මිනිහෙක් එකලා දෙන්න කියන්නේ ඒක මංගල කියලා හිතාගෙන. නමුත් ඒක ලෝක සම්මතියේ බොරුවක් නෙමෙයි ඒක ලෝක සම්මතියේ හැටියට ඇත්ත. හැබැයි නියම මංගල්‍යය සිද්ධ වුණා. ඔහු ඇලුම් කරපු දේ තුලින් ඒ ක්‍රියාකලාපය තුලින් ඔහුට නොනැසෙන යහපතක් මතුවෙන්න ඕන. පරාජිත බවටපත් නොවන යහපතක් මතුවුණා. අන්න ඒතන මංගල්‍ය සිද්ධ වුණා කියනා වූ වචනේ ගන්න පුළුවන්. අද සන්තෝෂේලා ඉන්නවා ඔක්කොම කරලා ඉන්නවා අන්තිමට බලනකොට ඒකේ අන්තිම ප්‍රතිඵලය බලපුවා දුක් වේවි ඉන්න එකක් මිසක්. දැනසුම කරා ගින්න එකක් වෙලා නැහැ. එහෙනම් මංගල කියලා හිතා හිටියට ඒක මංගල වෙලා නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මංගලයක් හැටියට පෙන්වනවා. හැබැයි මංගල්‍යය මොකද්ද? කවදා හරි විමුක්තිය ලබා ගත්තා. අන්න හැබැයි මංගල්‍යය උට සිද්ධ වුණා. නැවත ඔහු දුකට වැටෙන්නේ සසර දුකිනු සදාහරම නිදහස. අන්න ඒ ටික සිද්ධ වෙනා නම් ඔහු ඇසුරු කරලා තියෙන්නේ වැදගත්ම කාරණයකට ඔහුගේ මාර්ගයේ යහපතක්ම සිද්ධ කළා වෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් විමුක්තිය නැමැති උත්තරීතර මංගලයේ කරා පූර්ණ කරගන්න. අවශ්‍ය කරන මාර්ගයක් අනුපිළිවෙලින් දේශනා කළා. දැන් මේ දේශනාව තුළදී මේකේ තියෙන ලෞකික අර්ථය සහ ලෝකෝත්තර අර්ථය. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන තැන පටන් තමයි මේක විග්‍රහ වෙන්නේ. මේ ලෝකෙත් බාලයෝ කියලා කොටසක් ඉන්නවා ලෝකෙත් පඬිතුයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ ලෞකික පැත්ත. ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි ඒක පිනක් වෙනවා සුගතියට හේතු වෙනවා. අවිද්‍යාව තෘෂ්ණා දුරු කරගන්න ඒක හේතු වෙන්නේ නැහැ. පාප වැඩ කරන අසත්පුරුෂ වැඩ කරන කොටසක් ඇත්නම් ලෝක සම්මතිය බාලයෝ. යහපත් ගුණ ධර්ම ඇති උතුම්මයි ඉන්නවනම් ලෝක සම්මතිය හැටියට පඬිතුයෝ. අබුද්ධෝත්පාද කාලවල දිව ඇති ඉරිසිවරු ඒ වගේම ඉන්න යහපත් අය පඬිතියෙක්. දස අකුසල් කරන පාප කරන අය බාලේ. එදා තිබිච්ච හැටියට. එයා එදා එදා මොකද කරන්නේ? ඒ බාලකම අත්හැරලා ඒ බාල අසත්පුරුෂය අත්හැරලා අර ඉරිසිවරු වැනි ඒ බඳු අය ඇසුරු කරගෙන හිටියනම් එතනත් අසේවනාතු බාලානා පනිදානන්ත සේවනා කියන දෙක සිද්ධ වෙනවා. හැබැයි ඒක කෙලෙස් සහිතයි හතර ගමන සුගතියට හේතු වෙනා මිසක් නිවනට හේතු වෙන එක නෙමෙයි. ඒ මෙතන අපි වැහිලා තියෙන්නේ මොකක්ද අන්නේ ඒකයි. නිවනට හේතු වෙන පැත්ත වැහිලා තියෙනවා. ලෝක සමත පැත්ත තමයි භාවිතා කරගෙන ඉන්නේ. දැන් මෙතෙන්දි බාලයි පඬිතයි කිව්වේ කවුද ලෝක සම්මත වන්නා වූ අයවත්. වයසෙන් බාලවත් නෙමෙයි. පුත් අන්දෝ බාලෝ පුතඥෝ කිය පුතඥ මානසිකත්වයක් ඇති කෙනා තමයි මෙතන බාලයා කියන්නේ. එයාට ධම්ම අවබෝධයක් නැහැ. සත්‍ය මාර්ගයක් පෙන්වා දෙන්න පුළුවන්කමක් නැහැ. පෙන්වන මාර්ගයක් ඇත්නම් පැවැත්ම තුල මොනවා හරි මාර්ගයක් පෙන්ලා පැවැත්ම අතරමං කරනවා එක. ඒක කොච්චර හිටියත් අන්තිමට ගෙවිලා වෙනසලා ගියාට පස්සේ ඔහු අනාථයෙක් වෙනවා මිස. ඔහුට සැනසුමක් ලැබුණා කියලා හතුරු වෙන පුළුවන් එකක් ඔහු ලබලා නැහැ මේ ලෝකයේ. පුතත් දැන ලෝකයා කොච්චර හතුරු කළා. එන පඬිත කියලා කියේ කවුද ආර්ය පුද්ගලයෙක්. ආර්යයන් ඇතුළු කරන්න ගියා නම් පුතත්ජන තත්ත්වෙම ඉක්ම යන්න තියෙන පළවෙනිම කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි ආර්යයන් ඇතුළු. බුදුරන් වහන්සේ නියම මංගල්‍ය සිද්ධ වීමට කරන්න කිව්වේ මොකද්ද? අර අන්ධ බාල පුතත්ජන මානසිකත්වයේ ඇත්තා වූ පුද්ගලයා පුතත්ජනේ ආශ්‍රය නෙවෙයි. ඒ හේවණින් අහක් වෙලා. පඬිත හේවණියට වහින්නේ. දැන් සේවනයේ සහ ඇතුළු කිරීම කාරණා දෙකක්. ওই දෙකත් තෝරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් අපෝපස්ථාන කරමින් හිටියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් ගත්තේ නැති වෙනත් දෘෂ්ටියක ඉන්නවනම් ඔහු මගේ උරෙන් උර ගැටලා හිටියා. ඔහු මට වඩා ඈතයි. ඔහු දුරස් වෙලා ඉන්නේ. යම් කෙනෙක් දුර හිටියත් මා පෙන්නූ දහම අනුගමනය කරගෙන ඉන්නවා. කොච්චර දුර හිටියත් ඔහු මගේ උරෙන් උර ගැටලා ඉන්නවා හා සමානව ළඟයි. මෙන්න සේවනී. දැන් අද හිතන්නේ සේවනය කරනවා කිව්වහම සේවනයේ අත්හැරියා කිව්වහම ඇහැට පේන්නේ නැති වෙන දාලා පැනලා ගියොත් තමයි සේවනයේ අත්හැරියේ. එක ගෙදර එහෙම ඉන්නා නම් කට්ටියම එතන සේවනයේ සිද්ධ වෙනවා කියන එක තමයි හිතයි. දැන් මේ සේවනයේ තේරුම් ගන්න බුදුරන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට. අදහස් වශයෙන් ආර්ය ගුණයට නැමුණා. ආර්ය ගුණයට නැමී කටයුතු කරන කෙනා ඒ ආර්යව කොච්චර ඈත හිටියද? ආර්යෝ ආර්ය ගුණය හා සම්බන්ධව සේවනය කළා වෙනවා. අසත්පුරුෂ පුද්ගලයෙක් තමාගේ ළඟම හිටියා. ගති ලක්ෂණ වලින් ඔහුගේ වෙන් වෙලා නම් ඉන්නේ. ඒ ගතියෙන් ඔහු හානුගමනය නොකරනවා නම් ළඟ හිටියත් බාලති වෙනින් ඈතයි. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියනකොට ලෝකේ භෞතික වශයෙන් පේන ලෝකයේ කොටසක් අත්හැරලා කොටසක් පස්සේ යන එකක් නෙමෙයි මේ කියන්නේ. එහෙම යන්න ගියොත් එහෙම ලෝකාත්යයට මහා කරදරයක් වෙනවා. කටයුතු කරන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා මේ සේවනයේ තෝරා ගන්න ඕන. සේවනය කරනවා කියන වචනේ එකක්. කතා බහ කරනවා ඒකට කටයුතු කරගෙන ඉන්නවා කියන කටයුත්ත තව එකක්. දෙවිදත්තර බුදුරන් වහන්සේලාගේ උරෙන් උර ගැටලා හිටියා. බුදුරන් වහන්සේ ළඟ සේවනය වුණේ නෑ පණ්ඩිතාරාන්ත සේවනා තිබුණේ. එයා හිටියේ දුර. කයිල් ළඟ. කටයුතු වලින් ළඟ හිටියා. හැබැයි බුදුරන් වහන්සේ සේවනේ දුරින් දුරයි. උරෙන් උර ගැටලා හිටියා සේවනේ තිබුණා. පණ්ඩිත සේවනේ නෑ. අන්න ඒ වගේ යම්කිසි පුද්ගලයෙක් ගති ලක්ෂණ තුලින් ඒ උතුම් ගුණයේ ඉන්නවනේ. උතුමන්ගේ ගති ලක්ෂණ තම අනුගමනය කරනවා. කොච්චර දුරයිද ලහරි. එයාට පණ්ඩිතානන්ත සේවනා කියන ගුණේ තියෙනවා. අන්ද බාල පුතඥ පුද්ගලයෝ නොඑක් මේක ආකාර නොඑක් මිසදිරි දෘෂ්ටි ඇති අය. තමා රැකියාව කරන තැන ඉන්න පුළුවන්, ගෙදර ඉන්න පුළුවන්, එකට කන්න බොන්න පුළුවන්, ඔක්කොම කරගන්න පුළුවන්. අපි ඒගොල්ලන්ගේ දෘෂ්ටි වලට සම්බන්ධ නැත්නම්. අසේවනාච බාලාණන් කියදෙනි. දැන් ඕකත් ඇල්ල මුන් බාලිය මුන් අසත්පුරුෂය මුන් ආශ්‍රය කරන්න හොඳ නැහැ මුන් කියලා කතා කරන්නත් හොඳ නැහැ මුන් ඉන්න පැත්තක ඉන්නත් හොඳ නැහැ මේ ආදි වශයෙන් ගත්තොත් අපි මානසික වශයෙන් දුස්සේ වෙලා අතරමං වෙන තැනට වැටෙනවා. ඒ කියන කතාව මේ මේ කියන්නේ. මේ ඔක හොඳින් තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ ආර්ය ආර්ය ගුණය දැනෙන ආර්ය ගුණ සේවනය කරමින් කටයුතු කරන කෙනාට දකින්න හම්බෙන්නේ වැදගත් දෙයක් තියෙනවා. පූජාච පූජනීය. එතකන් එයා පූජා කළ යුතු දැකලා හිටියේ නෑ. ලෝක සමතේන දැකලා හිටියා. දෙමව්පිය පූජා කළ යුතු, වැඩිහිටිය පූජා කළ යුතු. දැන් අවුරුද්දර බුලත් දෙන්න ගියාම ඔය එකක්වත් බලන්නේ නෑ. සමායෙන් තව දවසක් හරි මාළය කරන්න බුලත් අතක් ගෙනත් දීලා ඉතින් වැදලා පුදලා ඉතින් එන ඉතින් ඔය තියෙන ලෝකෙ සිවිත. වැඩි මාළයට බාලාය අඳිනවා පුදනවා ඔක්කොම කරනවා සමා කරගන්නවා මෙහෙම කරලා සමාජ සම්මතියක් තියෙනවා. අන ලෝකෙ දිවිච්ච ක්‍රමයේක. උඹට වඩා මම වැඩි මහල්. උඹ මට වඩා බාලයි. මම උඹට වඳින්නේ නැහැ. උඹ මට වඳින්න ඕනේ. ඉතින් ඔය උඹින් මට පුදපන්. අනේ පිටියේ ඉඳලා ලෝකෙ වෙල්ලා හිටියා. දැන් මේක ලෝක සම්මතයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒක නෙවෙයි. වයසෙන් බාල වෙන්න පුළුවන්, වැඩි මහල් වෙන්න පුළුවන්. ඒක වෙන පැත්තක්. ආර්ය ගුණ යමෙක් ළඟ ඇතනම්. ඒ ආර්ය ගුණ ඇත්තා පඬිතේ. ආර්ය ගුණ ඇත්තා පිළිය යුත්තේ. අන්නේ ආර්ය ගුණේ තේරුම් ගත්ත කෙනෙක් ආර්ය ගුණ ඇත්තන්ට පුදනවනම් මෙන්න මේක කියනවා නිවන් කරා යන මංගල ගුණය. පූජාත පූජනීයයි. ලෝක චාරිත්‍රය නෙවෙයි මේ කියන්නේ. පිදීතම් පිදීම කියනකොට ඉතින් අපි කියනකොට ඒක වාගේ දෙමාපිය වැඩි හිටිය ඔක්කොම පුදේන එකයි කියලා කිව්වට. අපි ඒ දැනගෙන හිටියේ නෑ. මේ පඬිතිය වැඩි හිටිය කිව්ව ආර්ය පුද්ගලයා. ආර්ය මාර්ගය අනුගාමිකයාගේ පටන්ගෙනම අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ සිටින්න දෙනකන් වෙන පරමාර්ථ සංගතය ඇති ඒ සියල්ලෝම ඔය කියන ආර්ය පුද්ගලයා. මෙන්න මේ අයටයි පුදන්න තියෙන වදින්න තියෙන ගරු කරන්න තියෙන සත්කාර කරන්න තියෙන කියලා දකිනවා. අන්න ඒතර පූජාච පූජා පිළියෙ හිතම් පුදිනවා කියන්නේ අන්න ඒක දැනගන්න. ඒ මූල ධර්මයේ පඬිත සේවනයෙන් පඬිත ධර්මයේ දැකලා එතෙන්ට වටහා ගත්තේ නැති කෙනෙකුට. මොහු ගුණවතේකේ මොහු පඬිතේකේ මොහු වාරි ගුණ ඇත්තේකේ කියලා හොයාගන්න තේරුම් ගන්න බෑ. ඊටව මුලාවටපත් වෙලා අන්දේ යනවා වගේ වැඩි මහල් හොයා ගිහිල්ලා ඒ දේ වන්දනා කරන ටිකක් තියෙනවා ලෝක සම්බන්ධ. අන ආරි ගුණ ඇත්තන් தත්ත්වයටපත් වෙනකොට ආර්යව හඳුනන්න පුළුවන් ආරි ගුණ හඳුනන්න පුළුවන් தත්ත්වයටපත් වෙනකොට. එතනින් දැනගන්නවා මොහු මට වඩා මේ මේ ගුණේ වැඩි හිටියි. අන්න එතනින් දැනගන්නවා පිළියේ යුක්ත. අන්නේ ගතියක් වෙන ඇත්තට පූජනකොට මොකද ඉන්නේ? මෙන්න මේ කාරණා තුන මංගල කරුණ. එකින් එකට සකස් වෙන්නේ. දැන් පතිරූප දේශ වාසයක් ඊළඟට තියෙනවා. දැන් මෙතනින් තමයි එයා දැනගන්නේ තමන් වාසය කරන පැත්ත. කෙමතනක් වින්දෝවද කියලා. ප්‍රතිරූපකයා කියන්නේ කවුද? තමාට අනුකූල පුද්ගලයා. දැන් තමන් ගුණවතුන් දකින, ගුණ ධර්ම තේරුම් ගත්, ගුණවතුන් ඇතුළු කරන එබඳු අතිරක්ෂණයක් කෙනෙකුට කොහොම නිගමනය කර ගන්නවා? මම කෙබඳු අය ඇතුලේ ඉන්න ඕනද? කෙබඳු අය සමගද යමක්කමක් ගැන නොදන්න දෙයක් ගැන කතා බහ කර ගන්න ඕනේ. ගුරුහරුකමක් ගන්න ඕනේ. අන්නේ කියන කාරණා ටික එතන වතු වෙනකොට ඔහු දැනගන්නවා ඒකට ආධාර දෙන පුද්ගලයා යම් යම් පැත්තකද. අන්නේ අය ඇතුළු කරපු ප්‍රදේශයක් අන්නේ බඳු වන්නා වූ ස්ථානයේ සකස් කර ගැනීම මා හපි වෙනවා. අන්නේ බඳු වන්නා වූ පරිසරයක මම කටයුතු කරනකොට ඒක මංගල කාරණයක් වෙනවා කියලා දැනගත්තා. මෙන්න මේක තමයි පතිරූප දේශ වාතයෙන් යුත් වෙනවා. ඒක මංගල කාරණා. මොකද නොදත්දහම් දැන ගැනීමට, දත්දහම් ප්‍රගුණ කර ගැනීමට, යලි යලි ආවර්ජනා කර ගැනීමට අනුකූල ගුණවතු යම් තැනක ඉන්නවා නම් ඒගොල්ලෝ අතරේ වෙන කතාවක් නැහැ. ඊට අනුකූල දහම්කත් අනුකූල ධර්මානුකූල ක්‍රියා ඒව ඇති නිසාම. ඒ ආශ්‍රය කරාය කරන්න වැඩෙන්නේ නිවන් පැත්තට මඟ. මංගල මාර්ගය. උබ්බේච කත පුඤ්ඤතා. දැන් මොකද කියන්නේ මේක කියන්නේ පෙර කරන ලද පින් ඇති බව කියයි මේකට කියන්නේ. පොත්වල විග්‍රහ කරන්නේ පෙර කරන ලද පින් ඇති බව. දැන් ඉතින් මංගල කරුණු අපිට අනුගමනය කරන්න ගියොත් එහෙම එකක් අඩු වෙන්න පුළුවන් සමහර අය. ඒ විදිහට කිව්වොත්. අනේ මම පෙරපින් කරලා නැහැ. දැන් ඉන්නේ කොහොමද පෙරපින් කරපු දැන් හදුවට හරියන එක දැන් පින්නේ. කොහොමද පෙරපින් හදාගන්නේ? නැත්නම් 37 37ක් මංගල කරනු අනුගමනය කරන්න බෑ. ඉස්සෙල්ලා පින් කරපු ඇටි හරි විතරයි 38ම තියෙන්නේ. දැන් හරි ප්‍රශ්නයක් එනවා. අනිකාට 37ක් ගන්න වෙනවා. පෙරපින් කරපු නැති අය. දැන් මොකද්ද මෙතන වෙන්නේ? මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාවනපායි මේ බුද්ධ දේශනාවක් තියෙනවා. ප්‍රසන්න මනසින් යුක්තව කරන කියන අයට ඡායාව පසුපස එනවා වගේ යහපතක් සිද්ධ වෙනවා. මෙන්න මංගල්‍ය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි වැඩක් කරනකොට හිතෙන් කයෙන් වචනෙන් කටයුතු කිරීමේදී අපි නිතර හුරු පුරුදු කරගන්න ඕන දෙයක් තියෙනවා. මොකද අපි විශේෂ කටයුතු නිතරම කරනවා. ගමන් බිමන් යනවා. වැඩපොළ කරනවා. වැඩපොළ ආරම්භ කරනවා. වාහනේ ගමන් යනවා. වාහනේ වාහන පදවාගෙන යනවා. එක එකනා තම තමන්ට අයිති වැඩ කොටසක් කරනවා. බත් හැලිය උයනවා. කාල් ටික ගන්නවා. පොද්ද ඒදනවා. දුකේ තියෙනවා. වාහන අය මේ වගේ එක එක ආකාරයෙන් අපි එතනදී අපේ ජීවිත කටයුතු කරසක් තියෙනවා. හදිසි වුණොත් කොරස් හරියක් දාන්න බැහැ අත සුරා ගන්න පහකට අතට කතාවක් කියනවා. හදිසි වුණොත් කොරස් හරියක් දාන්න බැහැ මෙන්න මේ වගේ අපි ප්‍රහන්න මනසකින් නොහිටියෝ. අපි කරන කටයුත්ත හරියාකාරව කරගන්න එක පැත්තකින් මානසිකත්වයක් නැහැ උදා වෙන්නේ නැහැ විකෘති වෙනවා. කරන කටයුතු අනුකූල විකෘතිලා ගියා ප්‍රතිඵලය නැහැ. එහෙනම් මෙන්න මෙතෙන්දී සමහර වෙලාවට අපි ලෝභ, දේශ, මෝහ කියන මේ වැන් යුක්තවන්න කටයුතු මේ සතර ගම්නේ පැවැත්මේදී එදිනදා කටයුතු වලදී බොහෝ සිද්ධ වෙනවා. දැන් මේ වෙලාවේ අපිට මොකද්ද කරන්න කිව්වේ? කුබ්බේත කත පුඤ්ඤතා. මේ තමන් කටයුත්ත කරන්න ඉස්සෙල්ලා. ඊට මුලින් පිනක් කරලායි. මෙන්න මේකයි මංගල කාර්ය. මේ ඉතෙල් අධ්‍යාපන එක මේ අත්පැට සම්බන්ධ වෙන එක මංගල කාරණයක් නෙමෙයි මෙතන කියන්නේ. වැඩක් කරන්න ඉස්සෙල්ලා පිනක් කරලා ඉන්න. මොකදද? මනසාචේ පසන්නේ නේ වෙලා ඉන්න ඕනේ. එතකොට බාසතිවා කරෝතිවා කියන කරන කියන වැඩේ හරියනවා. දූෂ්‍ය වනසකින් කරන්න කියන්නේ පටන් ගත්තොත් එතනම වෙනස වෙනවා. ඒකෙන් පාඩුවක් එනවා. හරියන්නේ නැගෙන අතහෙවත් නැගත ඕකයි. ප්‍රසන්න මනසෙන් නම් කලේ කිව්වේ වගේ වාද ජීවත් වෙනවා කියලා. මේ විදිහට කටයුතු කරන්න පටන් ගත්තා. දැන් බොහෝම සංවේගයකටපත් වෙලා. මෙන්න ප්‍රවෘත්ති අහගෙන ඉන්න වෙලාව. ප්‍රවෘත්තිය කියනවා අහල් වෙලාවට පිටේච ගුවන් යානි අතරමඟ විනාශයටපත් වෙලා. අහිත විදිහට නැట్లా ගියේ. දාහර වෙන්නේ ඇවිල්ලා. පොදින්න හදේරට කමක් කරලා මම බෝධි පූජාව තියාගත්ත නිසා බුදු ගුණ සිහි කරගත්ත නිසා මරණින් වේරුණා කියලා. දැන් මේ වගේ අවස්ථාවලදී අපිත් ඔහොම තැන්වලදී අපිට වැඩේ වැරදුනා මේකෙන් කියලා අපි දුක් වෙනවා. විවාහේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන ඔක්කොම කරලා මේ විදිහට කරලා ගියා. ඕන් ගියාට පස්සේ විවාහේ කඩාකප්පල් වුණා. අපි ඔහොම හිතනවා. නමුත් අන්තිමට අලක හැදුනා නම් එහෙම අර විවාහය. මහා ගිනි ගොඩක ජීවත් වෙන්නේ නැහැ වෙන්න වෙන එකක් හිටදී. කලා කපල්නේ හොදටම. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම අනාගතයක් ඇති එකක් තමයි අපි මේ අපිට උනේ කියේ. මේ කලා කපල් උනේ අපිට විනාශයක් සිද්ධ වෙන එකක් කියලා අපි දැක්කේ නේ. ගමනේ යන්න ලැහැත් වෙනවා ගමනේ යන්න ලැහැත් වෙනකොට මේක අපි විනාශයේ මඟ පෑදෙන එකක් කියලා අපි ඒ වෙලේ දකින්නේ. අපි හිතා ඉන්න අපිට හොඳ සුන්දර ලෝකයක අපේ බලාපොරොත්තු ඉතිරි සිද්ධ වෙනවා මගේ මේ විදිහට වැඩේ කරනවා නම් කියලා. හැබැයි ඒ විදිහට වැඩි කරන නම් වෙන්න තිබිච්ච විනාශය අපි දන්නේ නැතුව හරිද එක්තරා ධර්මතාවයක් දන්නවා. ප්‍රසන්න මනසෙන් කටයුතු කරනකොට මේ ධර්මතාවයේ ධම්මෝහවේ රකති ධම්මචාරී කියන තැන ක්‍රියාත්මක කරනවා. අපි කොච්චර ආසාවෙන් හිටියා. ඒ පැවැත්ම කඩා කපල් කරලා දාලා. අපි කොච්චර අකමැතිව හිටියා. අපි සිද්ධ වෙනවා එවඳු මාර්ගයක් අනුගමනය කරන්න වැඩ පැහැදිලි. අර අවිද්‍යාවෙන් ගත තීරණයට දැන් ඉඩ දෙන්නේ නැහැ. ඒ වුණාට අපි හිතයිනා මට වෙච්ච දෙයක හැටි. ඇයි මට විතරක් මේ කරදරේ? මට මෙහෙම වුණානේ. හැබැයි අපි හිතන විදිහ නෙමෙයි අර දයාපා ධර්මතාවයේ ක්‍රියාත්මක කරනකොට වෙන්නේ. ලෝකයේ බොහෝ කොටම හොඳ දේ පෙන්නලා ඇතුළට ගියාම මහ ගින්නක් හම්බ වෙනවා. මුල බොහෝම රසයි. අග ගින්නේ. හොඳ පැත්තේ හැටි. මුල බොහෝම දුක්ඛම් කටළු රහිතයි. අග සාන්තයි ප්‍රණීතයි. හැබැයි අර ආර්ය ගුණය තුලින් හොඳ හොයාගෙන ගියාම හම් වෙන්නේ අන්න අර ඉස්සෙල්ලා කිව්ව එක. අර අපි ඉස්සෙල් නේ පස්සේ කිව්ව එක. මොකද්ද? මුල හරිම දුක්ඛම් කටළු රහිතයි. අග සාන්තයි ප්‍රණීතයි කියන එකට තමයි වග පෑදේ. බැලුව බැල්මට අර ඉස්සෙල්ලා විච මානසිකත්වයේ මයින්ද ගියාම මෙච්චර බුදුන් වදින මෙච්චර ಗುಣ කියන අපිටමයි මේ කොහොමද? අර බලහල්ලා කියව නොකරනේ අකුරු හරියන්නේ අපි උදෙන්ට වහිනවා. හැබැයි ජීවිතයේ අවසානයේ ගෙවන මොහොත වෙනකොට වැළුවොත් එහෙම දැන් කාටද හරි ගිහින් කියන්නේ. දෙන්නම අවුරුදු 50 50 ජීවත් වෙන්න තියෙන දෙන්න. එක්කෙනෙක් දුකසේ අර වගේ ජීවත් වෙන මාර්ගය කියලා අවුරුදු 50 එයාගේත් අවසාන. උඹ වාගේ අපි නම් ඔය පස්සේ යන්නේ නැහැ. ඔව යන්නේ නැහැ. මං හිතුවට මොනවා කළාද හොඳ හරි හම්බ වෙන බලහක මම ජීවත් වෙන හැටි කී කී ඉන්න මිනිහට. එයාලත් අවුරුදු 50යි දෙන්නම දැන් මරණාසන්න මොහොතේ. මරණාසන්න මොහොත එනකොට කවුරුහා දැඟුවොත් උඹලා දෙන්නගෙන් ජය කාටද කියලා. කැනසිල්ලේ hina වෙලා එකිනෙක කරනවා. මං විශාල යහපත් අවබෝධයක් ලබා ගත්තා. මට සැනසීමක් අත්වෙනවා. අර සැනසීම හම්බුණා ලෝකේ ඔක්කොම හරි ගියා කියන මනසෙන් වැරෙන්න යනකොට අනේ අපොච්චියේ මට වෙච්ච දෙයක් මට වෙන්න යන දෙයක්. එයා මහා භයානක විදිහේ මානසිකත්වයක් ගොඩනගාගෙන එතෙන් චිතයෙන් ලකුණු පහළ වෙනවා. දැන් අපි බලාපොරොත්තුනි අවුරුදු 50 තුළ ජීවත් වීමේ සාර්ථකත්වය නිසා අපේ අනාගත අපි නිශ්චිත පැවැත්ම තුළ සාර්ථකත්වය ගැන අපි හිතලා තිබුණේ නැහැ. ලෝකෝට ජීවත් වෙච්ච මිනිහා 50 අවුරුද්ද කියලා වැරෙනකොට හතර පායට යන්න බලාගෙන වැරෙනවා. අර දැහැමින් සාමයෙන් හැටියට බීවත් වෙච්ච මිනිසයා අවුරුදු 50 ජීවත් වෙලා තියෙන දුකසේ. හැබැයි ඒ මිනිසයා වැරෙනවා සාන්තව ප්‍රණීතව නිවන දැකලා. එයාට දුගතියකුත් නැහැ. එයාට කෙලවර අවසානයේ වෙනකොට එක්ක නිව පූර්ණ නිවන නැන් නිවන් මාර්ගයට අවතීන වෙන අධ්‍යාපන. එයා එහෙම දැනගෙන සුද්ධ වෙනවා. දැන් මෙන්න මේ වගේ. අපි දකින්න ඕනේ මේ අපිට අවශ්‍ය කරන්නා වූ පුබ්බේත කටපුඤ්ඤතා ගුණය තුල ඉන්නකොට. අර ඇති වෙන වෙනස්කම ගැන කල්ති අපි ඔයගේ තීරණයට වහින්න නැතුව. ප්‍රසන්න මනසෙන් කරන කටයුතු කරනවට අයහපතක් වෙන්නේ ඉඩ නැහැ. ඒක ධර්මතාවය. ලෞකික වශයෙන් පේන්න පුළුවන් নানা ආකාර අයහපත්. හැබැයි ඒ වුණාට ඒක හරියන්නේ නැහැ. මම ඒකට අදාළ වෙන්නේ මගේ වැඩේ කරගෙන යනවා කියලා ගියොත් ඒ කාටින් ඔහු පරාජය වෙන්නේ නැහැ. ඔහුට අභිවෘද්ධියක් යථාර්ථයෙන් ලැබෙන නමුත් ඒක ලැබෙන ක්‍රමේ අපි දන්න ක්‍රමේ නෙමෙයි. අපි හිතපු ක්‍රමේ නෙමෙයි. සමහර අවුරුදු ගණනක් තිස්සේ පොරෙන් අරක්කු විකුණ විකුණ හිටපු මිනිස්සු පොලිසියට අහු වෙන්නේ නැතුව නීතිය රැහන්ට අහු වෙන්නේ නැතුව හිටව මිනිස්සු නම උද්දා කියලා පටන් ගත්ත දවසේම අරක්කු පොල්ල පොලිසියෙන් පැලෙන අල්ලගෙන යන්න පුළුවන් ඔක්කොම ටික. ගෝඩැලි තහුණා ඔක්කොම තහුණා. ලැජ්ජාවෙන් දා සිද්ධ වුණා. ආශරයක් යගේ රැකියාව කරන්න හම් වෙන්නේ නැති තත්ත්වෙට මගේ පෑදුණා. දැන් මොකද හිතන්නේ? ඕම් දුම් පීඩ වුණ හැටි දැක්කනේ. අවුරුදු දෙකක් ඒකටවත් අගු නැත මෙච්චර හම්බ කරගත්තා මට නව බුද්ධාය කියන කිසිම විදිහේ. ඔහොම එකක් වෙන්න පුළුවන්. දැන් ලෞකික වශයෙන් බැලුවොත් එහෙම ලොකු විනාශයක් වගේ තමයි දකින්න නව බුද්ධාය කියලා වෙච්ච එක. නමුත් ඔහුගේ අර දුෂ්චත්ත මානසිකත්වයේ ගොඩනැගිටිච්ච පාරයි මේ වැහුනේ. හැබැයි ඊට පස්සේ එදිනදා කාලා ජීවත් වෙන්න පුළුවන් රස්සාවක් හම්බ වෙන්න පුළුවන්. ආයිතර වැඩේ කරන්න හම්බ වෙන්නේ. හැබැයි එදා නම් කොහොම නේ මාසෙකට මම ලස්ස ගානක් හම්බ කළා. අද මේ එක එකාට බැලමේරකම් කරලා එක එකාගෙන් බැනුම් අහලා කීයක් හරි හම්බ කරගන්න උනේ මොනව කරන්නද? ඕ නම බුද්ධාය කියන මට වෙච්ච දේ. එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඔහු දන්නේ දැහැමින් සාමයෙන් හරි හම්බ කරගන්න ඉතා සුළු මුදල. ඔහු දුච්චර්තයට පත් කරන්න දුව ගෙනියනවා කියන්නේ. අර දුච්චරිතවත් ජීවත් වෙච්ච වැඩ පිළිවෙල හරි සැප සම්පස්සේ පේන්න තිබුණ එක. ඔහුගේ මනස බලා හිටියේදී දුච්චරිතේ කරා ගිහිල්ලා නැතන් සතර පායර මං පාදන්ට යන්න ගෙනියනවා කියන ඕක දැකලා හිටියේ. අන්න පිටින්ති වෙන්නේ ඒක අභ්‍යන්තරේ තව එකක්. මෙන්න මේ ක්‍රමයේදී අපි දකින්න ඕනේ ඒ වගේ බාධකයන්ට අහු නොවි. ප්‍රහන්න මනස කිසි දවසක අයහපතක් කරන්නේ. ලෞකික අභිවෘද්ධිය වේඳ තියෙන එක নানা ආකාරයෙන් එක එක ආකාරයි. ඒකත් එක සසඳලා හිටා මේ ධර්මය අහ කරන්නේ නැහැ කියලා අතාරිය දකින්න ඕනේ. එහෙම දැනෙන කටයුතු කළ මොකද නා බුද්ධේත කටපුඤ්ඤතා කියන ගුණේ නියම යථාර්ථය Tamanට එනවා. හැබැයි ලෝකී පිටාට මහා ලෝකෙට හිතාගෙන ආයෙත් නම් මේ කොච්චර කිව්වත් මේ කරන්න බෑ. ලාභ කීර්ති ප්‍රශංසා තම තමා බලාපොරොත්තු වෙන ආකාරයෙන් හිත තියාගෙන ඉතකල් ලෝකයාට මේ ධර්මයේ වටහා ගන්න බෑ ඒක ඉන්නත් බෑ. අත්ත සම්මාපණීදීච මේ තමාගේ අද්දව නැත්නම් තමා සම්මාවෙහි පිහිටන්න ඕනේ. එහෙනම් මෙතෙන්ද මොකද කරන්නේ? කල්යා පණ්ඩිතානංච සේවනා කියන තැන එනකොටම අපිට එක්තරා දහමක් අහන්න ලැබුණා. හරයක් තියනවා කියන්නේ මේ ලෝක සත්‍යය මහා වටිනාකම හිතයින් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක්. අනුතව ලෝකයක්. මේ ලෝකේ හැටි කොහොමයි? එහෙනම් මේ ලෝකෙට බැඳෙන හැදෙන මානසිකත්වයක් තියාගෙන ඉන්නා මේ මුලා මානසිකත්වයෙන් මිදෙන්න. මෙන්න මේකයි ලැබුණ උපදේශය. එයා අන්නේ මාර්ගය අනුගමනය කරොත් මොකද කරන්නේ? අත්ත සම්මා අර එකතුවේ මිදෙන්නව දෙන පිහිටවනවා. මමයි කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අල්ලන දෘෂ්ටියකින් අල්ලාගත්තේ යතු නම් ඒවා මිදෙන පැත්තට හිත පිහිටව ගන්න මෙන්න මංගල කප්. බාහුව සත්‍යංච සිප්පංච. දැන් බෞද්ධ භාවය කියන්නේ මෙන්න මෙතනයි. මේ ලෝකයේ තිබෙන ලෞකික විෂයන් කොච්චර ඉගෙන ගත්තත් ඒ බෞද්ධත්වභාවයේ ලෞකිකයි. ඒක නිවනට මංගල කාරණයක්වත් නිවන් මාර්ගට හේතුවක් වෙලා නැහැ. නම් බෞද්ධත්වභාව බෞද්ධත්‍ය කියන වචනේ පෙන්වන්නේ මොකද්ද? යථා සත්‍යයේ පිළිබඳ නැහැ දුක්ඛාරි සත්‍යයේ පිළිබඳව. යථාර්ථයෙන් දැනගත්තා තියෙන්නේ. ඊට අනුකූලව මඟ වඩා ගැනීමට යම් මඟක් අනුගමනය කළ යුතුද? අන්නේ ක්‍රමයේ කියලා තේරුම් ගත්තා. ඔහුට බෞද්ධ භාවයේ සහ ශිල්පේ ලැබෙනවා. කඩු ශිල්ප, දුනු ශිල්ප ආදී වන්නා මේ ලෝක සම්මත ශිල්ප තියෙනවා. ඒ වගේ යුද්ධ කරන්න පුහුණු වෙන ක්‍රම තියෙනවා. හැබැයි ඒවා එකක්වත් නිවන් පැත්තට නම ඒවා නෙමෙයි. සෞත්‍ර පැත්තට, දරුණු පැත්තට නම ඒවා තියෙකේ තියෙනවා. යම් ශිල්පයක් නිවන් මාර්ගයට නමනවා. නිවන් මාර්ගයට අවශ්‍ය කරන්නා වූ ආකාරයෙන් අලෝභ අධියස අමෝහ තමා හිතන කියන කට කරන කටයුතු කිරීමේ හැකියාව ලැබුවා නම් මෙන්න මේ ඔහු ලබන්නා වූ සිල්පය ඔහුට යහපතක් වෙනවා. ලෝක සම්මතියේ ඉගෙන ගන්න සිල්පයක් තියෙනවා. විශ්වවිද්‍යාල උපාධිධාරී වෙලා ආචාර්ය උපාධි ගෞරව උපාධි ලබන්න පුළුවන්. ඒ බෞද්ධ භාෂා ශිල්පේ ලෞකිකත්වයේ තුල පවතින එකක් මිසක් මංගල කාරණිය කියන එක නෙමෙයි. මංගල ශිල්පය කියලා කියන්නේ. ඔය කියන ආකාරයෙන් චතුරාර්ය සත්‍යය පිළිබඳව ඊට අනුකූල වන්නා වූ කරුණු හදාarලා තේරුම් අරගෙන ඊට අනුකූල වන්නා වූ ආකාරයෙන් තමයි ශික්ෂණය ඇති කරගත්තා. ඒ හැකියාව ලැබීමට කියනවා බාහුව සත්‍යංච සික්පත්. මෙන්න මෙතෙන්ට ආපුවා මොකද වෙන්නේ? විනයෝච සුසික්ඛිතෝ. අන සුසික්ඛිත භාවයේවත් නිවන් සඳහා වන්නා වූ ශික්ෂණයට විනය හම්බ වෙනවා. හික්මීම හම්බ වෙනවා. මෙන්න මංගල කාරණා. සුභාසිතාච යා වාචා අනේ සුභාසිතේ දැන් දකින්න බුද්ධ වාසිතේ මෙන්න මේකයි බුද්ධ වාසිතේ තුලින් නිවන් කරා යන්න පුළුවන් ඒක සුභාසිතයයි යම් කිසි වචනයක් යහපත් වුණා නම් ඒ බුද්ධ වචනේම යහපත් නිසා තවත් යහපත් වචනයක් අපට ලෝකේ දකින්නේ නැහැ මෙන්න මේ දෙක දැක්කහම ඔහු ඒකෙ පිහිටනවා. ඒ බුද්ධ පාතිත්‍ය අනුව පිහිටලා ඊට අනුකූල වන්නා යහපත් වචනේ තම ඇසුරු කරන්න පටන් ගත්තා. මේක මංගල කාරණයක් වෙනා නිවන් මාර්ගයේ හේතුවයි. මාතා පිතු උපස්ථාන. දැන් අන්නේ යුතුයකම් පැත්ත. කළගුණ දන්නවා. උපකාරයේ රූපෝපකාර සලකනවා. යුතුයකම් බලාගෙන කරනවා මිසක් අම්මට තාත්තට චන්දරාගයෙන් බැඳිලා බැඳිලා නැහැ. හැබැයි කළ යුතු යුතුයකම ක්‍රමානුකූලව කරනවා. මාතෘ ධර්ම පීතෘ ධර්ම තේරුම් ගන්නවා. මේ කාරණා දෙක. එකක් මෙතන මව්පිය දෙන්න. මාතා පිතූපට්ඨාන. අමා මෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ආර්ය පැත්තෙන් අම්මා තාත්තා. බුද්ධ උපස්ථාන. ලෞකික පැත්තෙන් වදපු හදපු අම්මා තාත්තා මාතා පිතා. ওই දෙකම තේරුම් ගන්න ඕනේ. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. ඒ කියන්නේ වදපු හදපු අම්මා තාත්තට කලකල උපෝපස්ථාන කරපුවා. අමා මෑණියන් වහන්සේට බුදු පියාණන් වහන්සේට කරන උපස්ථානයත් මාතාපික උපස්ථානයි. අන්නේ උපස්ථානය කරනහම ආර්ය මාර්ගය පූර්ණ කරන මහා මංගල කාරණයක්. නෙවෙයි නිකාම මංගලයක් නෙවෙයි මහා මංගලයක් වෙන්න ඕනේ. එහෙනම් මෙතේ දකින්න ඕනේ. අමා මෑණියන් වහන්සේ කිරිහි කරන්නා වූ බුදු පියාණන් වහන්සේ කරන්නා වූ යම් අපවස්ථානයක් ගෞරව සත්කාරයක් ඇද්දි. මෙන්න මේ කරන කටයුත්ත මංගල අතර මහා මංගලයක් වෙනවා. මෞපිය උපස්ථානයේ මහා උපස්ථානය. එක අවස්ථාවක සාක්‍ය කුමාරී අම්මර වඳින්නෙත් නැහැ තාත්තර වඳින්නෙත් නැහැ වැඩිහිටියන්ට වඳින්නෙත් නැහැ හරිම අහංකාර විදිහට ඉන්නවා විසුණු වහන්සේ නමක් වෙන කෙනෙක් දැක්කත් කිසිම ගාන්න ගණන් ගන්නෑ තාපස කෙනෙක් දැක්කත් ගණන් ගන්න පැත්ත වෙරලා බලා ඉන්න අඩු පාඩුවා මේ විදිහට බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩ පිළිලාක මේ මාන්නකාර සාක්‍යයත් එතෙන්ට ගිහිලා බලාගෙන හිටියා අඩු පාඩුවක් වෙලා හැබැයි බලන බලන ඉරියව්වක් ඉරියව්වක් පාසා චිත්ත ප්‍රහාදයක්ම නැගෙනවා අහන්න ලැබෙන වචනයක් වචනයක් පාසාත් මහා චිත්ත ප්‍රහාදයක් නැගෙන. මෙච්චර කල් මං කාටවත් වැන්දේ නැහැ කියලා බලා ඉඳලා බලා ඉඳලා අද වදිනවාමයි උන්වහන්සේට කියේ. වදින සුදුස්සෙක් මට හම්බුණා කියලා. අඳ අඳා පා ඉවෙම වදින පටන් ගත්තා. ඒවල අන්නේ අන්නේ සාතියෝ කියනවා. මහා බුදුමියක්. මේ මාන්නාකාර සාක්කියාවේ මාන්නේ හැටියට අම්මට වැඳෙත් නැහැ තාත්තට වැඳෙත් නැහැ වැඩිහිටියන්ට වැඳෙත් නැහැ කාටවත් වදින්න තියෙන මේ මාන්නාකාර සාක්කිය මේ බුදුරජාණන් වහන්සේගේ පහ ඉබේ බව වදිනවනේ අත් මෙච්චර කල් නොවැඳ වැඳුම් අද පූර්ණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙච්චර කල් නොවැඳපු වැඳුම් අද පූර්ණයි නා මහා මංගලයක් වෙලා තියෙන්නේ අමා මෑණියන් වහන්සේට බුදු පියාණන් වහන්සේට කරපු ගෞරවේ අම්මා තාත්තර වැඩි පිටත් එදා වැඩි පූර්ණ කළා ඉවරයි නේ. අන්න මහා මංගල්‍යයක් එන්නා වූ මාතා පිතු උපස්ථාන. මේක ශ්‍රේෂ්ඨම උපස්ථාන. හැබැයි ඒ කියන්නේ අම්මා තාත්තර හොරගන්න එපා කියන කේම නෙමෙයි. මංගල කටු මහා මංගල කටු හොරගන්න. ඒකයි මේ වෙන්නේ. පුත්ත දාරස සංඝහෝ පුත්‍රයින්ට දරුවන්ට සංග්‍රහ කිරීම. මේකෙත් දෙපැත්තක් තියෙනවා. ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන යහපත් කරුණක් එනවා. ඒ වගේම දූපුතුන්ට සංග්‍රහ කිරීම. ඒ වගේම අමුදරුවන්ට සංග්‍රහ කිරීම. ආර්ය පැත්තේ තියෙන පුත්තු සහ දරුවෝ. බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර කියන්නේ මහරහතන් වහන්සේ. බුදුරණන් වහන්සේගේ දරුවෝ කියන්නේ ඉන් මෙහා ඉන්නේ සීක පුද්ගලයෝ ආර්ය මාර්ගයන බෞද්ධයෝ. ඒ තමයි දරුවෝ. නම් බුදු පුතුන් සහ බෞද්ධ දරුවන් කියනා වූ ආර්යයන් දැකලා ඒකෙහි සංග්‍රහ කරන ගති ලක්ෂණ ආවහම මෙන්න මේක මහා මංගල කාරණා. ලොකුම පුත්ත දාරස සංග්‍රහය. ওই කාරණා දෙකම කරන්න ඕනේ. බුදු පුතුන්ට සහ බෞද්ධ දරුවන්ට බෞද්ධ දරුවෝ කියලා කියන්නේ බුදුමඟ අනුගමනය කරන සියල්ලෝම බෞද්ධ දරුවෝ. ඒ පූර්ණ කරගත් මහරහතන් වහන්සේ මාගේ එකම පුත්‍රයා කිවතෙන් වැටිච්ච බුද්ධ පුත්‍රයා. නියම බුද්ධ පුත්‍රයා. අනිත් සෝවාන් මාර්ග අනුගාමිකයාගේ පටන්ගෙන අනික් අය ඔක්කොම බුද්ධ දරුවෝ. පුත්ත ධාර කියන දෙකම උතන තියෙනවා. මෙන්න මේ ඇර කරන්නා වූ සංග්‍රහයක් ඇතනම් මේක තමයි මහා මංගලය. ඒ වගේම අමුදරු ආදීට සංග්‍රහ කිරීම යුතුයකම. එකක් හොඳ කරුණක් මිස නරක එකක් නෙමෙයි. නම් මහා මංගල්‍යයක් කියනකොට සිද්ධ වෙන ආකාරයේ මෙහෙන් දකින්න ඕන. අනාකුලාත කම්මාන්ත ආකූල නොවන කර්මාන්ත. ඒකේ තමන් හිතන කියන කරන හැම දෙයක් තුළින්ම කරන කටයුතු කර්මාන්ත වෙනවා. මේ තුලදී තමන්ට ආකූල බවට ඇකුළුම් සහගත බවට පත් වෙන්න වෙන්නේ නැති ඒවා තියෙන්න ඕන. කරන කටයුතු වලින් මම මේ බඳු කටයුත්තක් කළා. මේවත් ජීවනෝපායක් වෙන්න පුළුවන් මොන මොන හරි එකට ගනුකුල කටයුත්තක් වෙන්න පුළුවන්. හැර ඒක පිළිබඳව Taman කවුරුවත් දැනගත්තොත් ඇකිලෙන ස්වභාවයටපත් වෙන්න අවශ්‍ය නැහැ. එනා විවෘත මානසිකත්වයකින් යුත් යහපත් වන්නා චරිතයකින් යුත් කටයුතු කරන බුද්ධිලෙකුට අනාකූල කර්මාන්තයෙන් යුත් වන්නා වූ තත්ත්වයටපත් වෙනවා. ඇතුළුම සහිත බව නැති කර්මාන කටයුතු. දානංච ධම්මචර්යාච. දැන් මේ අනුපිළිවෙලින් එකින් එක සකස් වෙලා එන්නේ නැහැ. දානීය කිරීම සහ ධර්මචර්යාව. මෙච්චර කල් අල්ලාගෙන හිටපුවා දැන් දාන්න ඕන. පත්තෙන් දන් දුන්න පළියෙදම දානීය වුණා නෙමෙයි. ගානවා කියන වචනේ ඒක. මෙච්චර කාල අල්ලාගෙන ආපු ගොඩාක් කියනවා જાති. ඔන්න ඔය ටික පැත්තකට දැම්මනම්. ඔහු නියම දානීය කළ පුද්ගලයෙක් කියලා. දාන්න ඕනේ අහකට දැම්මා. ඉවත දාන්න ඕනේ ඉවත දැම්මා. හැසිරෙහි චර්යාවටපත් වුණා. නම් මෙච්චර කාල නොදා මොනවද අල්ලගත්තා? මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන පහස අහක දාන්න නැතුව මගේ මගේ කියලා අල්ලගෙන ගොඩ ගහගෙන හිටියා මම කරගෙන මගේ කරගෙන යම් දවසක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයේ තුල මුලාවටපත් කරන ගමනක් ගෙනියන මේ පංචකාමියව අල්ලගෙන ඉන්නවට වැඩියි මම මේ ආයක තියෙන සම්බන්ධය අත්හරින්න ඕනේ කියලා. එකෙන් එක දැම්මනම් පැත්තකට. අන්නේ දාන්නේ මහා මංගල දානයක්. හැබැයි ඒ කියන්නේ කෙනෙකුට දානයක් දෙන්න එපා කියලා කෑම ආහාරයක් දෙන්න එපා කියන එක එහෙම නෙවෙයි. ඒකත් එක්තරා මංගල කරුණක් තමයි. මේ මංගල අතර මහා මංගලයක් වෙනවා. ඔන්න ඒ කියන්නේ මෙතෙක් කල රාගයෙන්, ද්වේෂයෙන්, රාගයෙන් අල්ලාගෙන චන්ද රාගයෙන් බැඳිලා හිටපුවා. යථාර්ථයන් දැක දැක අත්හැරි අත්හැරි අතහැර දැම්මන. මෙන්න මේ දානේ දාන අතර ශ්‍රේෂ්ඨයි. ඊට අනුකූල වන්නා වූ දමණය වන චර්යාවේ හැසිරෙනවා නම් ධම්මචර්යාවට එතනවා. ඥාතකානංච සංඝව. දැන් කවුද ඥාතියින් අපිට ඉන්නේ? සංග්‍රහයත් අපි දැනගන්න ඥාතියින් දැනගන්න ඕනේ. අපිට යම්කිසි විදිහක අපිට ප්‍රධාන ඥාතියින් හැටියට වෙන්නනවා. පරලෝ යන කෙනාට පින ඥාතිය වෙනවා. අනේ ප්‍රධාන ඥාතියින් ඉන්නද? ඥාති සංග්‍රහය යනකොට ඥාති සංග්‍රහය ක්‍රම දෙකක් තියෙනවා. ඒකේ ලෞකිකයි ලෝකෝත්තරයි දෙපැත්ත. ලෝකෝත්තර පැත්ත නැඹුරු කරන එකක්. ලෞකිකත්වයෙන් නැඹුරු කරන එකක්. නිවන් දකින්න කෙනාට ආයු වර්ණ සැප බල නොවන ඥාතියෝ. මොනවද මේ ඥාතිය ලැබෙන්නේ? යහපත් පින්දහම් කරන කටයුතු මෙන්න මේ කියන ඥාති සංග්‍රහය. මූලික ඥාති සංග්‍රහය. නිවන් දකින්න හේතු වෙන ඥාති සංග්‍රහය තමයි ඒ. පරලෝ යන කෙනාට පින නෑ ආවිනවා කියලා පෙන්නපු බුද්ධ දේශනාවත් එක්ක ලොක සම්බන්ධයි. එන ඥාතියින්ද නෑදෑ හිතවතුන් යුතුයකම් ඉටු කිරීම කියන එක නෙමෙයි මේකනේ. ඒක නරකරින කියන එකක් නෙමෙයි. ඒකත් උතුම් කරුණක් තමයි. හැබැයි අපි දැනන්නේ නිවන් දකින්න කෙනාට ඥාතියින් කවුද? නිවනට ආධාර කරන උපකාර කරන යම් කිසි දෙයක් ඇද්ද? ඒ තමා තුළම නැගෙන දෙයක්. ආයස වර්ණයේ සැපේ බලේ නුවණ කියන මේ පහ ඕනේ. තමා තුළ නැගෙන්න ඕනේ නිවන් අවබෝධ කරන කෙනාට ඥාති ඉන්නවා කියන්නේ. මෙන්න මේ අය ලැබෙන්නේ කරන ලද පින් දහම් වලින්. ආර්ය ගුණ ඇත්තන් කෙරෙහි වන්දනාමාන පූජා සත්කාර ගෞරව අපපස්ථාන සිද්ධ කිරීමේදී එයින් ගොඩ නැගෙන්නා වූ ආයු වර්ණ හැප බලනවන නිවන් අවබෝධ කරගන්න මහා ඥාතීන් හැටියට පරිවාර කරගන්නවා. මෙන්න මේ සම්පත්තිය යම් කෙනෙකුට තියනවා නම් අන්නේ ඥාති සංග්‍රහය තමන්ට මහා මංගල්‍යයක් ඇති කරනවා. අනවජ්ජානි කම්මාන. ඉතින් නිර්වද්‍ය කටයුතු තමන්ටම තේරෙන්න පටන් ගන්නවා ඒක ගමනය කරන යනකොට මේ මේ කටයුතු වැරදි මේ මේ කටයුතු නිවන්ට හේතුකාරක නිවැරදිදී. නිවනට හේතුකාරක වන්නා යම් කටයුත්තක් ඇද්ද ඒක තමයි නිවැරදිම කටයුතු. ඒ නිවැරදි කටයුත්ත තේරුම් ගත්තාට පස්සේ හිතෙන් කයින් වචනයෙන් කරන හැම කටයුත්තක්ම නිවනට උපනිශ්‍රේ වෙන කටයුතු බවටපත් වෙනකොට අනවජ්ජානි කම්මානී කියන දන්නටපත් වෙනවා. ආරති විරති පාපා අනික පාපයට කැමැත්තක් නැතුව සාමත අනුකූලව ආපු රතියක් තියෙනවා. මෙන්න මේකට කියනවා මංගල කාරණය. පාපයට කැමැත්තක් නැහැ. දහමට අනුව ආපු රතිය නිසා පාපයට කැමැත්තක් නැති යන මානසිකත්වයේ උදා වෙනවා. මෙන්න මේක මංගල කාරණයක් වෙනවා. මජ්ජපානාච සංයම. දැන් මත්පැන් කියලා ගන්නකොට අපි දන්නේ ඒක මත්පැන් જાතිය. ඇල්කොහොල් විතරයි. ලෝක සත්‍යය මේ කාමයේ මත් කරලා පංච පංච පානය කරගන්නවා. රූප පානය කරනවා, ශබ්ද පානය කරනවා, ගන්ධ පානය කරනවා, රස පානය කරනවා, පහස පානය කරනවා. පංච කාම පානය පානය කර කර ලෝක සත්‍යය මත් වෙනවා. මේ මත් වීම සඳහා පානය කරන්නා මේ වායින් සංයත භාවයෙන් නැත්නම් සංවර භාවයටපත් වෙනවා නම්. යථාර්ථයේ දැක දැක. හැබැයි ඇල්කොහොල් ඉතුරු වෙලා නැහැ උතන එතකොට. ඒකත් එක ඊට වඩා වැඩි වරක් මහා ගුණ જાතිය ඉතුරු වෙලා. සංජ කාමයන් පානය කරන්නේ නැත්නම් ඇල්කොහොල් අත්හැරලා නම් අන්තිම ගන්න බෑ. ඒක නිකන් මහා පිළයි වගේ. ඇල්කොහොල් වලට සීමා වෙච්ච එකක් නෙමෙයි මේ මත්පැන් කියලා මේ පෙන්නන්නේ. පංච සුරාවයි පංච මේරයයි දෙක පෙන්වන්න ගිය අටුවාචාරින් වහන්සේලා පිට්ට සුරා, ඕදන සුරා, පුෂ්ප සුරා, සුරා පල්ලව සුරා මේ ආදි වශයෙන් එක එක જાතියේ සුරා පහකට යන්තම් ගැට ගහලා මෙන්න මේ පහ පංච සුරා කියලා පෙන්නනවා. ඉතින් මේරේ කියන නම් හදලත් ඒ වගේ ඒ වචන ටික කිව්වම මේරේ කියලා එකක් හදලා පෙන්නනවා. පංච සුරාව පානය කරන්නේ මොකද්ද? සුරා කියන්නේ සාරාගීක වාව. බල වදන රූප බල බල සරායක වෙනවා. අනේ මිහිරියාව භුක්ති විඳිනවා. ඔතනම සුරාවක් තියෙනවා මිහිරියක් තියෙනවා. මන වර්ණ ශබ්ද නිසා සරාගික වෙනවා. ඒක මිහිරියාව භුක්ති විඳිනවා. අන්න මන වර්ණ ශබ්දේ නිසා ඇති වෙනා වූ සුරා මිහිරිය. මන වර්ණ ගන්ධේ නිසා සරාගික වෙනවා. ඒක මිහිරියාව භුක්තියට වයිනවා. අන්න ගන්ධය මුල් කරගත සුරා මිහිරිය. මනවද රසයට මත් වෙනවා ඒකේ මිහිරියාව භුක්තිය දෙනවා මේ ලෝක ප්‍රයත්නර ඍජු වෙලා නැහැ. ඒක තමයි රසසුරාමේ. මනවරණ පහසටපත් වෙනවා. ඒකේ මිහිරියාව භුක්තිය. මෙන්න කාය සුරාමේදී කාය සුරාමේදී. ඔන්නේ පංච සුරාවයි පංච මේරියයි දෙක අසුරු කරන කෙනා කාමයේ මත් වුණා. ඌට සිද්ධ වෙන්නේ ප්‍රමාදය. ඔහු මේ ලෝකේ දාලා යන්න බෑ කාම ලෝකේ අල්ලාගෙන බදාගෙන ඉන්නේ. සුරා මේරේ මජ්ජ පමාද රහන්. ඔය සුරාවයි මේරයයි නිසා මත් වෙලා ප්‍රමාද වෙලා ලෝකේ අල්ලගෙන ඉන්නේ. මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බරිත වෙලා චන්දරාගේ බැඳෙන ලෝක සත්‍යය යන තැන. ඔය ඇල්කොහොල් කියන්නේ ඔගේ පුංචි කෑල්ලක් විතරයි. එහි දෙහා තියෙන ඔය සුරා මේරේ දකින්න ඕනේ. මෙන්න මේ මජ්ජපානයන්ගෙන් ඒවත් මේ මත්වන පානයන්ගෙන් යම් සංයමයකට පත්වීමක් ඇත්නම් මෙන්න මේක නිවන් මාර්ගය. මේක මහා මංගල කාරණා. අප්‍රමාදෝච ධම්මේතු. අන්න අප්‍රමාදය අපතේ. දැන් ওই ටික හත් වෙනකොට බුද්ධිලා මොහොතක් ගානේ යන්නේ ධර්මේතු. ධර්ම අවබෝධයෙන් නැඹුරු වෙනවා. අන්න මංගල කාරණයක් වෙච්චයි. ගාරවෝචේ නිවාසයන් එයා දන්නවා කරුකල යුතු කොතෙන්ද? නිවාත ගුණයටපත් වෙන්න ඕනේ කොතනද? නිවාත ගුණේදී. ගාරකල යුතු ගුණේ තියෙන්නේ කොතනද? නිවනින් මෙපිට නිවන් මාගේ මෙපිට ගරු කළ යුතු නිවි සැනසී පිළිගත යුතු තව තැනක් නැහැ කියලා දකින්න. අනේ ගරුත්වයේ සහ නිවාත ගුණේ හිරිනවා යම් තැනක ධර්මයේ ඇද්ද ධර්මයේ විද්‍යාමානද අන්නේ ධර්මයට ගරු කරනවා ධර්මයට නැමී හිටිනවා. යටත් පහත් බවටපත් වෙනවා. මෙන්න මේ ගුණයටපත් වෙනවා මහා මංගල්‍ය බවටපත් වෙනවා. නිවන් අවබෝධයට මඟ පෑදේ. සන්තුට්ඨීච කතඤ්ඤුතා අන්න තුටු වෙන්න පුළුවන් දේ එතනයි. ඒ වගේම කතඤ්ඤු කතවේදී එන කෘතඥ කෘතෝ කෘතඥතාවය. දැන් මෙතෙන්දි දකින්නවා තමන් අධ්‍යක්ෂදී මේ සාන්තියේ ප්‍රණීතත්වයේ වන් අධ්‍යක්ෂේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ නිසා නේද? අන්න එතෙන්ටපත් වෙනකොට ත්‍රිවිධ රත්නේ දැකලා සතුටු වෙන්න පුළුවන්. කෘතෝපකාර ගුණය නැගෙනවා. කවදාම ත්‍රිවිධ රත්නයේ පිළිබඳව බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ යම් තැනකද හිතෙන් අහක් වෙන්නේ නැහැ ඇතුලෙන් අහක් වෙන්නේ අපපස්ථානෙන් අහක් වෙන්නේ ඒ ගුණයටපත් වෙනවා මෙන්න මංගල කාරණයක් වෙනා නිවන් දකින්න කාලීන ධම්ම ශ්‍රවණ අන්න ධර්ම ශ්‍රවණයට කාලිය මතුවලා තියෙනවා දැන් ප්‍රතිෙන්ට ඇවිදින් ওই જાතියෙන් ආපු කෙනෙකුට තමයි ධර්ම ශ්‍රවණයෙන් නිවන් මාර්ගට හේතුකාරක උපනිශ්‍රේ ලැබෙන්නේ ඒ ගුණ ධර්මයේ නොවිහිදා කොච්චර බණ ඇහුවත් පුද්ගලයාගේ මනස ධර්මයට ලැබිලා හිටින්නේ. දැන් කාලයෙන් ධම්ම ශ්‍රවණම් කියන එකේ ඉන්නේ උන්නුදෙන්ටයි කාලය සකස් වෙලා ඉන්නේ. උදෙන්ට ආපු එකනට ධර්මාශ්‍රවණයට කාලය ඇවිල්ලා. ධම්මස්සවන කාලෝ අයම්බදන්තා කියලා අති දුර්ලභයි කිව්වෙත් ඔන්න ඒ කාලේ. අනේ කරන් අති දුර්ලභ නැහැ ඕතරම් තිබා. කණේ ඇඟිලි ගහ ගන්නවා බන කියනට වැඩි වෙලා. අති දුර්ලභ වෙලා නේ. වැඩි වෙච්ච නිසා බන ඇහෙනකොට කණේ ඇඟිලි ගහ ගන්නවා මිනිස්සු. කනක් ඇහෙන්නේ නැහැ. එහෙම එකක්. හැබැයි මේ ධර්ම ශ්‍රවණ කාලෝ අයම් බඳන්ත අති දුර්ලභයි කියේ. මෙන්න මෙතෙන්ට ඇදීම් බණහනේ අවස්ථාවක් තිබුණා නම් මෙන්න මෙහෙම කාලේ හරි දුර්ලභයි. මොකද මෙහෙම කෙනා බණ ඇහුවොත් ඒකාන්තයේ මාර්ගඵල අවබෝධය හේතු වෙන නිසා. උපනිෂදේ පිළිලා පූර්ණ වෙලා. එහෙනම් මෙන්න මේක උතුම් වූ ගුණයක් වෙනා කාලීන ධම්ම ශ්‍රවණ. අන්න එතෙන්ටපත් වෙච්ච කෙනාට කාන්තිජ සෝවාචසත. අන ශාන්තියවත් නිවන දකින්න. සුවචභාවයේවත් නිවන්ට අනුකූල වන්නා වූ කීකරු වන්නන් ඊට අනුව කටයුතු කරනා වූ ස්වභාවයටපත් වෙනවා. සමනානත්ත දර්ශන අන ශ්‍රමණ දර්ශනයේ කවුද ශ්‍රමණ කියන්නේ කියලා තමා තුලින් දකින්න. සමනේ වුණ වාසිකත්වය තුලින් සමන දකින්න. අර හිරු ඇදගෙන හිටපු එකලා දකින්න නෙමෙයි මේ කියන්නේ. ශ්‍රමණ දර්ශනය කියන්නේ සාග සාගත දේශ සාගත මෝහ සාගත ගිනි මම දැකලා තියෙනවා මගේ අත්දැකීම් තියෙනවා. මට දැන් රාගයේ සමනය වෙලා, දේශයේ සමනය වෙලා, මෝහයේ සමනය වෙලා සමන බව මාතුලින් අත්දකින්න. කොච්චර සාන්තද ප්‍රණීතයි. මම සමනය වුණ දර්ශනේ දැක්කා. ශ්‍රමණ දර්ශනේ දැක්කා. මෙන්න සාන්ත බව, ප්‍රණීත බව. හැබැයි මේ අනුව යමෙක් ඒ සාන්ත ප්‍රණීත බව තියෙනවා නම් ඒ උත්තර ශ්‍රමණය. මාළඟ මේ ගුණේ තියෙනවා මා ශ්‍රමණයි. මම ශ්‍රමණ දර්ශනය කියලා තියෙන හින්දා මම ශ්‍රමණය හොයාගත්තා. අන්න එතකොට පුද්ගලයේ අශ්‍රවණ ශ්‍රවණ කියලා ගණන් ගන්නේ නැහැ. ශ්‍රවණ අශ්‍රවණ කියලා ගණන් ගන්නේ නැහැ. මේ දෙකම වර්ධිනේ කොතනින්ද? තමා ශ්‍රමණ අධ්‍යක්ීමේටපත් වෙන්න තාක්කල් තමන්ට ශ්‍රමණ හොයාගන්න. ශ්‍රමණ දර්ශනේ ලබන්න නම් තමාට සමණේ වෙන්න ඕනේ. මොනවද? රාගයේ සමණේ වුණා නම් ද්වේෂයේ සමණේ වුණා නම් මෝහයේ සමණේ වුණා නම් සමන ගුණ තමාතුමින් දකිනවා. යම්තැනක මේ ගුණ ඇද්ද එතන සමනයි කියලා දකිනවා. අන්නේ ශ්‍රමණ දර්ශනේ මහා මංගල කාරණේ. කාලීන ධර්ම සාකච්ඡා. අන්න ඉතින් කාලීන ධර්ම සාකච්ඡාවට කාලී කියන්නේ මොනවද? සහකෘත්‍ය සාකච්ඡා කියන්නේ. ධර්මයට සම්බන්ධ වෙලා ඊට අනුකූලව කටයුතු කරන්නා වූ தත්ත්වයටපත් වෙන කෙනාට එන ධර්ම සාකච්ඡා. දැන් ධර්ම සාකච්ඡා කියනකොට කතා කරන එක විතරයි අහුම් කන් දෙන එකයි තෙනේ කියන එකයි දෙන්නේ කියලා එකතුලා බණගෙන කතා කරන එකයි විතරයි ධර්ම සාකච්ඡා කියන වචෙන්ද වෙහෙලා තියෙන්නේ. ධර්ම සාකච්ඡා කියන වචනේ පෙන්වන්නේ ධර්මයට සම්බන්ධ වෙලා ධර්මයට අනුකූල වන්නා වූ කටයුතු කරන හැටපැත්ත. ධර්ම සාකච්ඡා. කරන යම් කටයුත්තක් නැත්නම් ධර්මයට අනුකූලයි. දෙන්නෙක් එකතු වෙලා කරන කටයුත්තක් කරන එක ධර්මයට අනුකූලයි. කතාවක් නැත්නම් ක්‍රියාවක් නැත්නම් මේ දෙකම ධර්මයට අනුකූලයි. දැන් ධර්ම සාකච්ඡා කියන වචෙන්ට අහු වෙන්නේ එකකින් අදාළන් තියෙන කතාව විතරයි. ධර්මයට අනුකූලව එකතු වෙලා කරන ක්‍රියාවල ධර්ම සාකච්ඡා. කච්ච කියන්නේ කෘත්‍ය කියන එකයි. සාකච්ඡා කියන්නේ සහයෝගයෙන් යුක්තව කටයුතු කිරීම. අන්න එතෙන්ට අපුණා ධර්ම සාකච්ඡා තෝරගන්න. මේ දෙන්නේ කියලා හිතලා බලගෙන කතා කරගෙන ඉන්න එක විතරක් නෙමෙයි මේ කියන්නේ. එක පැත්තෙන් සිගරට් එකක් අදිනවා අනික අනිත් පැත්තෙන් ගංජා සුට්ටුවක් අදිනවා දෙන්නත් එකලා වණ කතා කරනවා. අනිත් ධර්ම සාකච්ඡාවමත් යනවා. දැන් ඒක ධර්ම සාකච්ඡාවලට ගෑනවා. උන්නියා වල්පල් කතා කරගෙන ඉන්න එකට ගෑන්නේ. ධර්මයට සහෘත්‍ය වෙන්න ඕනේ. ධර්මයට අනුකූල කටයුතු ඇත්තෙක් වෙලා ඉන්න කටයුතු කරනවා නම් දෙන්නේ. ඒ දෙන්නේ ඇකලා බණ ගැන කතා කරන්නත් පුළුවන්. එකතු වෙලා වෙන වෙන විශේෂ පූජනීය කටයුත්තක් කරන්නත් පුළුවන්. ඒ ඔක්කොම ධම්ම සාකච්ඡා. අන්න මංගල කාරණයක් වෙන හැටි මහා මංගල කාරණයක් වෙන්නේ ඒකයි. දැන් මෙන්න මේ ධර්මයට අනුකූල කටයුතු කරන තැන බැස්සට පස්සේ ඔහුගේ හිතවිලි ක්‍රියාවදන් ඔක්කොම යොමු වෙවි. ධර්මානුකූල බවටපත් වෙනවා. මෙන්න මෙතෙන්ද හුරු වෙච්ච පුරුදු වෙච්ච කෙනාට තපසාරි සාන්තයි. තපගුණේ තියෙනවා. තපෝවිත. තර්පණේ වුණා. රාගේ තැවිලා, ද්වේෂේ තැවිලා, මෝහේ තැවිලා. තපගුණිය අකාන අන්නේ තපෝගුණිය කියන එක තියෙනවා. ඉවසීමෙන් යුක්තයි තපෝගුණිය. ඉවසීමේ උතුම් ගුණයකට කියන තපෝගුණිය. මෙන්න මේ තපෝද බ්‍රහ්මචර්යයන්ට මෙන්න මෙතෙන්ට ආපුවාම බුදුරන් වහන්සේ යම් චර්යාවකින් වාසය කළාද අන්නේ චර්යාව ශ්‍රේෂ්ඨයි මාතේ චර්යාවට බැහැ ගන්නවා කියලා බුද්ධ චර්යාවට බයින බ්‍රහ්ම චර්යාව අරියතුන් වහන්සේගේ චර්යාව. අරියතුන් වහන්සේගේ බඳු ආකාරයෙන් ගත කරන්නේ මගේ චර්යාවත් මම හැඩ ගහ ගන්නවා ඒක ඇත්තට කියලා. අන්නේ චර්යාවට හැඩ ගහ ගන්නකොට කියනවා බ්‍රහ්ම චර්යාව හැඩ ගහනවා. අරිය සත්‍ය අදත්ත නම් මෙන්න වෙදින ගියාම චතුරාර්ය සත්‍ය දර්ශනය පූර්ණ කර ගන්නවා. අත්දැකීම ලබනවා. නිබ්බාන සත්‍ය කිරියාට අන නිවන් අවබෝධය සම්පූර්ණ කර ගන්නවා එතෙන්දී. ඒ තමයි මංගල මේ ටික තමයි මංගල තත්ත්වයටපත් වෙන්නේ. ඒතකොට මොකද වෙන්නේ? උත්තාද ලෝක ධම්මේ ලෝක ධර්මයන්ගේ ඕක කම්පණය වෙන්නේ ගැටෙන්නේ. චිත්තං යස්සන කම්පති චිත්තේ සියලු ආකාරයෙන්ම අකම්පේ භාවයටපත් වුණා. අශෝකං විරජං කේමං එන අශෝකය කියන්නේ නිවන, විරජ කියන්නේ හජස් නැති නිවන, කේමං කියන්නේ බයක් නැති නිවන. මෙන්න මෙතනපත් වුණා නම් මංගල්‍ය පූර්ණයි, මහා මංගල්‍ය පූර්ණ කරපු වැඩ පිළිල තමයි තියෙන්නේ. ඉතින් ওই වැඩ පිළිට අනුකූලව කිය කියා අපි ප්‍රායෝගිකව පුහුණු කරන යහපත් චාරිත්‍ර මාලාවක් බෞද්ධ වැඩපිළිවෙලක් මේ සූත්‍රයෙන් කියවෙන්නේ. ඉතින් මේකේ ලෞකික අදහස් ටිකක් අරගෙන නූලා බැඳගෙන බොහොම ගෞරවයෙන් වතුර ටිකක් බොන්න ක්‍රමයක් හදාගෙන තියෙනවා මේ කාලෙට පැයක් එළියනකම් කියවලා. මොකද්ද මේ කිව්වේ? ප්‍රතිපල වෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියන එක පැත්තකට ගිහිල්ලා පිරිත්පෑම් බොණ්ඩයි මූලක් බැඳගෙන ආරස්සාව සලසා ගන්නයි කොහොමාරි කවන්නේ එළිය නිකන් ඇද ඇදා කියන්නයි ඔය ටිකට සීමා වෙලා තියෙනවා මේ වටිනා පිළිකා. ඉතින් මේක තේරුම් අරගත්තා නම් අපිට පුළුවන් කාර්ය ජීවිතය කාර්ය මාර්ගයට අවතීන කරන ජීවිතයක් හැදගස්සගෙන ගිහි ජීවිතේ කටයුතු කරන අවසානයේ ප්‍රමාණිකුල හැරගහලා නිවන් අවබෝධ කරලා අරිහත්යෙන් කෙලවර කරගන්න. එහෙම දින උතුම් මාර්ගය තමයි මහා මංගල්‍යයක් ඇති කරන වැඩ පිළිවෙල. ඕක හරියට දැනගත්තා නම් ප්‍රායෝගිකව පුහුණු කළා නිවන් දකින්න වැඩ පිළිවෙල. හැබැයි ඕක නරක නෑ වතුර බිව්වත්. ඒ සාන්ති වචනයක් කියලා හරි කමන්නේ නෑ. නමතකින් බිව්වත් ඒකේ සාන්තියක් වදිනවා. ඒකට ගරු කරනවා නෙමෙයි. හැබැයි පරමාර්ථය ඕක නෙමෙයි කියන එකයි කියන්නේ. ඒ නම සීකර නූල බැදගත්තත් ඒකේ ආශිර්වාදයක් නෑ කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි ඒ තරම් පටු දෙයකට සීමා කරන්න හොඳ නැහැ නිවන් දකින්න මාර්ගය. පටු දෙයකට සීමා කරලා නවත්තලා තියන්න හොඳ නැහැ. උත්තරීතර නිවන් දකින්න මාර්ගයේ ඒ හේතුයෙන් ශ්‍රේෂ්ඨයි කියලා දැකලා කටයුතු කරලා වර්ධනය කරගන්න. එතකොටයි මහා මංගල සූත්‍රයේ උත්තම ප්‍රතිඵල ලබන්න පුළුවන්. සූත්‍රයන ඔඩිය තේරුම් ගන්න.